වාසනාවන්ත ගුණබර පින්වත්නි අද බෞද්ධයා රූප වාහිනිය තුලින් ඒ වගේම බෞද්ධයා රේඩිය එක තුලින් ගුවන් විදුලිය තුලින් සජීවීව විසිරුවා හරින මේ උදාර සද්ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ වත්තල මීගමුපාරේ අංක 17න් 3 නිවසේ පදිංචි කුසුමා විතාරණ මැතිණිය ප්‍රධාන දූ දරු පිරිස විසින් ඒ පින්වත් පිරිස කල්පනා කරනවා 20 වසරකට පෙර පරලෝ සැපත් එස් විස්තරණ මහත්මාගේ ජන්මදිනය සහ දෙමව්පියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා සිදු කිරීමට එවන් උදාර අදහසකින් අද සූත්‍ර ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරමින් මුළු ලෝකයටම සද්ධර්ම දාණය ලබා දෙමින් මේ සදහැතියන් මහානීය පුණ්‍යයක් ජීවිතයට එකතු කර ගැනීම සිදු කරනු ලබනවා. තථාගතයන් වහන්සේ නිතරම දේශනා කළේ සියලු දානයන් අතර අග්‍ර දාණය ධර්ම දාණය කියලා. මේ පින්වත් පිරිස අද මේ ධර්ම දේශනාව කරන්නේ ධර්මය කෙරෙහි ශාසනය කෙරෙහි තියෙන කැමැත්ත නිසා. මේ ධර්මය කෙරෙහි ශාසනය කෙරෙහි ආසා කිරීම කැමැතිවීම විශේෂිත කැමැත්තක්. බුදුරජාණන් වහන්සේ වදාලේ සබ්බං රතේ ධම්ම රතේ ජිනාතේ කියලා. සියලුම දේවල් වලට තියෙන ඇලීමට වඩා මේ ධර්මයට ශාසනයට තියෙන ඇලීම ශ්‍රේෂ්ඨයි කියලා උන්වහන්සේ වදාලා. අනිකුත් ආසාවන් නිසා සත්වයා සසර යනවා. නමුත් ධර්මයට තියෙන ආසාව නිසා සත්වයා ටිකෙන් ටික සසර දුකින් අත්මිද එයාගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු වෙනවා. ධර්මයේ කෙරෙහි ආසාව සියලු ආසාවන්ට වඩා උසස්. ඒ ආසාව නිසා තමයි පින්වත් පිරිස පෙළඹුණේ අද මෙහි දායකත්වයේ දරන්න. ඒ පෙළඹීම කොච්චර ශ්‍රේෂ්ඨද කියනවා නම් සිය ගානකට නෙවෙයි දහස් ගානකට නෙවෙයි ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී බෞද්ධ ජනතාවට ඊටාම වටිනා සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවකාශ සැලසෙනවා එහි ආනිසංස වශයෙන් ඔබටත් මහානීය කුසලස්කන්ධයක් මහා පුණ්‍යස්කන්ධයක් අද දවසේ ජීවිතයට එකතු වෙනවා. ඉතින් අද සජීවී ධර්ම දේශනාවෙහි අපට ලබා දීලා තියෙන සූත්‍ර දේශනාව තමයි සංයුත්ත නිකායේ නන්දන වර්ගයේ සඳහන් වෙන සමිද්දි කියන මේ සූත්‍ර දේශනාව. සමිද්දි කියලා කියන්නේ ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මුල් කරගෙන වදාළ නිසා මේ දේශනාවට කියනවා සමිද්දි සූත්‍රය කියලා. මේ ධර්ම දේශනාවේ නම එතකොට සමිද්දි සූත්‍රය. අපි බලමු මේ දේශනාව කරන කාලේ බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ කොහෙද? මේ ධර්ම දේශනාව කළා තින්නේ කොහෙදද කියලා තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනාව කරන කාලේ වැඩ සිටියේ රජගහ නුවර තපෝදාරාම කියන විහාරස්ථානයේ හොඳින් මතක තියාගන්න රජගහනුවර තපෝදාරාමයේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඒ කාලේ සමිද්දි කියන තෙරුන් වහන්සේ උන්වහන්සේ බොහෝම ලස්සන කෙනෙක්. උන්වහන්සේ උදෑසන කාලයේම අවදි වුණා. අවදි වෙලා හිටන් තපෝදා කියන නදියට ගියා ඇඟ සෝද ගන්න. ඇඟ සෝද ගන්න ගිහිල්ලා උන්වහන්සේ ඇඟ සෝදගෙන අඳන සිවුර විතරක් කැඳගෙන මේ නදියේ වැල්ලට වෙලා ඉන්නවා ඇඟ වේලෙනකන්. ඉතින් මේ තපෝදා නදිය කියන්නේ විශේෂිත එකක්. දඹදිව යන සදහැතියන් දන්නවා මේක උණු වතුර වලින් හැදෙච්ච පොකුණක්, උණු වතුර පොකුණක්. මිනිස්සු විශාල ප්‍රමාණයක් මේකේ නානවදටත්. ඉතින් මේ උණුවතර පොකුණ ගැනත් ධර්මයේ විශේෂිත සඳහනක් තියෙනවා. මම ඒක සිහිපත් කරන්නම්. ඒ තමයි දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ තපෝදා නදියේ තියෙන වතුර උණු වතුර. ඒ වුණාට මේ ගඟ පටන් ගන්න තැන වතුර හරිම සීතලයි. එහි මාළුවෝ එහෙට මෙහෙට පීනනවා. ලස්සන පියුම් නැත්තම් නෙළුම් වර්ග ජලජ සාක වර්ග මෙහි තියෙනවා කියලා ප්‍රකාශ කළා. භික්ෂුන් වහන්සේලා මේ කතාව අහලා බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා බුදුරජාණන් වහන්සේ හරිම අවාසනාවන්ත සිදුවීමක්. දැන් සාරිපුත්ත තෙරුන් වහන්සේ බොරු කියන්නත් පටන් අරගෙන මේ තපෝදානදිය ගල් තලාවකින් මතුවෙන්නේ කෙලින් මුණුවතුරුමයි එතනින් එන්නේ. දැනට උනත් ඒක පටන් ගන්න තැන අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. ඉතින් මේ උණුවතුර මෙහෙම වැක්කෙරෙද්දී මේ සාරිපුත්ත තෙරුන් වහන්සේ කියනවනේ බුදුරජාණන් වහන්සේ මේක පටන් ගන්න තැන වතුර සීතලයි ලස්සන නෙළුම් මල් තියෙනවා ලස්සන මාළු එහෙම පීනනවා ඒ වගේම හරිම ලස්සන ජලජ සාක තියෙනවා කියලා එහෙම කියලා ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි සාරිපුත්ත තෙරුන් වහන්සේ බොරු කියනවා නෙමෙයි. උන්වහන්සේ ඇත්තම සිදුවීමක් මේ කියන්නේ. උන්වහන්සේට පස්සේ කියනවා මහණෙනි වේභාර කියන පර්වතයක් තියෙනවා. රජගහ නුවර තියෙනවා පර්වත රාශියක් ප්‍රධාන පර්වත පහක් වේභාර කියලා පර්වතයක් තියෙනවා. ඒ පර්වතේ උඩ යොදුන් 500ක් තරම් විශාල නාග භවන පිහිටලා තියෙනවා. නාග භවනක්. නාගයන්ගේ විමානයක් පිහිටලා තියෙනවා. උන්වහන්සේ කියන මේ නාග ලෝකය දේව ලෝක සදිසං මණිමයේන තලේන ආරාම උද්‍යානයේහි සමන්නාගතං මේ නාග භවන හරියට දිව්‍ය ලෝකයක් වගේ මණිමයේන තලේන මණික් තලාවක් තියෙන්නේ බිමට තියෙන මණික් තලාවක් මණික් පොලවක් තියෙන්නේ ඒ වගේම ආරාම, ඒ කියන්නේ ඒ ආවාස, උද්‍යාන බොහෝම ලස්සනට පිහිටලා තියෙනවා මේ නාග ලෝකය කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මේක මේ වේබහාර කියන පර්වතයේ මතු පිටයි පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් පියවියසින් දැකගත නොහැකි 이르දිලාභීන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නාගයන් ක්‍රීඩා කරන තැන විශාල ජලාශයක් තියෙනවා. මෙන්න මේ ජලාශයෙන් තමයි තපෝදා නදිය ගලන්න පටන් ගන්නෙ. මේ නාගයන් ක්‍රීඩා කරන තැන තියෙන විශාල ජලාශයෙන්. ඒ ජලාශය තමයි අර ලස්සන මාළු එහෙට මෙහෙට පීනන්නේ. ලස්සන නෙළුම් පිපිලා තියෙන්නේ. ඉතින් මේ ගංගාව ඊට පස්සේ ටිකක් දුර ඇවිල්ලා මහ පොළොව ඇතුළට கிඳා බහිනවා. මහ පොළොව ඇතුළට கிඳා බැහැලා ඊට පස්සේ මේ මහ පොළොවේදී මේ ගංගාව එන්නේ මහා නිරයවල් දෙකක් මහා අපායවල් දෙකක් අතරේ කියන මහා ලෝහ ලෝහ කුම්භ නිරයාණං අන්තරේ අයන් තපෝදා ආගච්ඡති මේ මහා ලෝකුඹු නිරයවල් දෙකක් මහා අපායවල් දෙකක් තියෙනවා ඒ අපායවල් දෙක මැදින් තමයි තපෝදා කියන මේ ගංගාව ගලන්නේ. ලෝකුඹු නිරය කියලා හඳුන්වන මේ නිරේ নিরතුරුවම ලෝදිය උණු වෙමින් පවතිනවා. ගිනිදැල් පවතිනවා. අධික රස්ණය තියෙනවා. මේ නිරේ නිරේ ඉපදිච්ච සත්වයන් ඒ ගින්දරෙන් ඒ රස්ණයෙන් උණු වෙන ලෝදිය වලින් දැවෙනවා පිච්චෙනවා. අන්නේ නිරේ තියෙන රස්ණයට තමයි නිරේවල් දෙකේ තියෙන රස්ණයට තමයි මේ භූගත වෙන ගංගාව මේ විදිහට උණුසුම් ජලය බවටපත් වෙන්නේ. සිසිල් වතුර ටික උණුසුම් වතුර බවටපත් වෙන්නේ. එහෙම භූගතව ඇවිල්ලා තමයි මේ ගල් තලාවකින් මේ ගඟ මේ විදිහට මතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එකෙන් අපිට බොහොම වැදගත් දෙයක් කියනවා. මිනිස්සු ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි නිරය කියන එක තියෙන්නේ කොහෙද කියලා. මෙතන සඳහන් කරනවා ඊටාම පැහැදිලිව නිරය පිහිටලා තියෙන්නේ පොළව අභ්‍යන්තරය කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියනවා නිරය පිහිටලා තියෙන්නේ පොළව අභ්‍යන්තරය කියලා. ඉතින් ඒක නිසා මේ තපෝදා නදී වතුර උණු වතුර උනේ ඔන්න ඔය විදිහටයි. ඉතින් මුන්වහන්සේ මේ සමිද්දි තෙරුන් වහන්සේ මේකට ගිහිල්ලා ඇඟපත සෝදගෙන අන්දනයක් විතරක් කැඳගෙන ඇඟ වේලෙන්න මේ තපෝ වෙරළට වෙලා ඉවුරට වෙලා ඉන්නවා. එහෙම ඉවුරට වෙලා ඉන්නකොට එක්තරා බුමාටු දෙවි කෙනෙක්. ඒ කියන්නේ ගස් කොළන් වලට, ගල් පර්වත, ගෙවල් ආදියට අධිග්‍රහිත දෙවිවරුන්ට කියන්නේ බුමාටු දෙවිවරු කියලා. බුමාටු කියන්නේ යාලා භූමිය ඇසුරු කරගෙන වාසය කරනවා. එක්තරා බුමාටු දෙවි කෙනෙක් මෙතනට ආවා. ඇවිල්ලා හිටන් මුළු තපෝදා නදියම තමන්ගේ ශරීර ආලෝකයෙන් බැබලීමටපත් කළා. බැබලීමටපත් කරලා අහසෙම ඉඳගෙන මේ සමිද්ද තෙරුන් වහන්සේ දියා මේ දිව්‍යාංගනාව බැලුවා. උන්වහන්සේ පුදුම ලස්සන කෙනෙක්. දැන් උන්වහන්සේ අඳණය විතරයි ඇඳගෙන ඉන්නේ. උඩුකය සම්පූර්ණයෙන් निराවරණය වෙලා. උන්වහන්සේගේ තියෙන ලස්සන හැඩරුව මේ දිව්‍යාංගනාවට හොඳට පෙනෙනවා. මෙතුමියගේ හිත තුළ මේ ලස්සන භික්ෂුව දැකලා පුදුමාකාර විදිහේ බැඳීමක් ආසාවක් හටගත්තා. ඉතින් මෙතුමියට හිතුණා මෙච්චර ලස්සන කෙනෙක්, තරුණ කෙනෙක් ඇත්තට මේ කම්සප අනුභව කරන්නේ නැතුව ඒව අතහැර දාලා මහාන උනේ. මොන අපරාධයක්ද මේක කියලා. දැන් උනා තරුණ කෙනෙක් මහාන උනහම මිනිස්සු හිතන්නේ අනේ පව්. ඇයියා මහාන වෙලා තියෙන්නේ? එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? අර දිව්‍යාංගනාව වගේ ධර්මය නැති කෙනෙක් නෙමේ දිව්‍යාංගනාව ඒකනේ එහෙම හිතුවේ. ඒ විදිහට තමයි අද කාලේ ධර්මය නැති මිනිස්සුත් හිතන්නේ. එයාලා හිතන්නේ තරුණ කාලේ මහණුනොත් එහෙම මෙයාගේ ජීවිතේට ලොකු ප්‍රශ්නයක් කළා අනේ පව් එයා අසරණ වෙලා කියලා. බැඳපු මිනිස්සු ප්‍රශ්නවලට මුහුණ දීලා දරුවන්ගේ ප්‍රශ්න නිසා තැවෙනවා, දුක් වෙනවා, අඬනවා, සීදී විනාසා ගන්නවා, තෙන් විඳවනවා. ඒව දැකලා හිටන් මේ මිනිස්සු කල්පනා කරන්නේ නැහැ වුණාට අනේ මේක දුක් ගොඩක්නේ, ගිහි ගෙදර ගිනි කයක්නේ කියලා. ඒක හිතන්න කල්පනා වෙන්නේ මතක් වෙන්නේ මේ අයවත් මේ ගිනිගොඩට දාගන්න තියෙනම් කොච්චර හොඳයිද කියලා. ඒ කියන්නේ අර එහෙම කල්පනා කරන්න හේතුව ඉතින් මේ దేవතාවිය බලන් හිටිය මුන්වහන්සේ දියා. බලන් ඉඳලා මුන්වහන්සේට කියනවා මෙන්න මේ විදිහට අබුත්වා භික්ඛසි භික්ඛු නහි බුත්වාන භික්ඛසි බුත්වාන බික්කු බික්කුස්ස මාතං කාලෝ උපච්චගා එයා කියනවා මෙහෙම අබුත්වා බික්කසි බික්කු අනුභව කරන්නේ නැතුව ඔබ පින්නපාත යනවා. හොඳින් මතක තියාගන්න මේ තේරුම් හතර පස්සෙමම කියලා දෙන්නම්. අනුභව කරන්නේ නැතුව ඔබ පින්නපාත යනවා. ඒ කියන්නේ වළඳන්නේ නැතුව පින්නපාත යනවා. නහි බුත්වාන බික්කසේ වළඳලා ඉවර වෙලා පින්නපාත යන්නේ නැහැ. බුත්වාන බික්කු බික්කුස්ස මාතං කාලෝ පච්චගා භික්ෂුව අනුභව කරලා හිටන් පිණ්ඩපාත යන්න වළඳලා ඉවර වෙලා පිණ්ඩපාත යන්න එහෙම නැත්නම් වළඳන්න තියෙන කාලය ඔබට ඉක්මිලා යාවි ගෙවිලා යාවි කියලා ප්‍රකාශ කළා මේකේ තේරුම තමයි වළඳන්නේ නැතුව පිණ්ඩපාත යනවා ඒ කියන්නේ මේ කම්සප විඳින්න තියෙන කාලේ විවාහ වෙලා ලස්සන ගයක් හදාගෙන වාහනයක් තියාගෙන මේ සැප සම්පත් විඳින්න තියෙන කාලේ ඒව විඳින්නේ නැතුව පිණ්ඩපාත යනවා කුවේ මහාන වෙලා ඉන්න ඔබ. මේ සැප සම්පත් විඳින්න තියෙන කාලේ කම්සප විඳින්න තියෙන කාලේ ඔබ ඒව කරන්න නහි බුත්වාන බික්කසේ වළඳලා ඉවර වෙලා පිණ්ඩපාත යන්නේ නැහැ ඔබ. ඒ කියන්නේ කම්සප අනුභව කරලා පුළුවන් තරම් කරන්න තියෙන දේවල් කරලා කරලා කරලා අන්තිමට මහාන උනේ නෑනේ ඔයා. කියලා අහන්නේ. එහෙමනේ මහාන වෙන්න ඕනේ. ජීවිතේ අත්දකින්න තියෙන දේවල්, විඳින්න තියෙන දේවල් විඳලා ඒවැ රසයේ ලබලා ඒව තේරුම් ගන්න මහාන වෙන්න ඕනේ. ඔබ එහෙම කළේ නැහැ. බුත්වාන බික්කු බික්කුස්ස භික්ෂුව විඳලා ඉවර වෙලා හිටන් මහාන වෙන්න කියලා කියනවා. දැන් ඔබ ගෙදරට ඇවිල්ලා වෙලා මිනිස්සු ලෝකේ යම් සැපයක් ලබනවා නම් ඒ සැපේ ලබලා ඊට පස්සේ මහාන වෙන්න මා තංකාලෝ උපච්චගා එහෙම නැත්තම් එහෙම ඔබට සැප සම්පත් විඳින්න තියෙන ඔය තරුණ කාලයේ ගෙවිලා යනවා නිකම්ම කියලා ප්‍රකාශ කළා. තරුණ කාලේ නිකම්ම ගෙවිලා යනවා අපරාධේ කිසිම තේරුමක් නැහැ. ඔබට කම් සැප විඳ ගන්න නැති වෙනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් සමිද්දේ තෙරුන් වහන්සේ මේ ගාථාව අහගෙන හිටියා. අහගෙන ඉඳලා උන්වහන්සේ මේ දිව්‍යාංගනාවට එතුමියගේ ඇස් ඇරෙන්න දුන්නා සමිද්දේ තෙරුන් වහන්සේ. එතුමියගේ ඇස් ඇරෙන්න පිළිතුරක් දුන්නා. මුන්නහන්සේ හිතුවේ නෑ මෙයා කියන්නේ ඇත්තනේ කතාව. තරුණ කාලේ මහණ වුණාම සැප සම්පත් විඳින්න නැති වෙනවනේ. ඇත්තටම තරුණ කාලේ gedara ඉඳලා සැප විඳලා පස්සේ මහණ වුණා නම් හරිනේ. ඒ වගේ උන්වහන්සේ හිතුවේ නෑ. උන්වහන්සේ දිව්‍යාංගනාවට ඇස් ඇරෙන්න පිළිතුරක් දුන්නා. උන්වහන්සේ කියනවා කාලං බෝහං නජානාමි චන්නෝ කාලං නදිස්සති තස්මා අබුත්වා භික්ඛාමි මාතං කාලෝ උපච්චගා උන්වහන්සේ කරන කාලං බෝහං නජානාමි එයා කිව්වනේ කම්සප්ප විඳින්න තියෙන කාලේ නැති වෙලා යනවා කියලා මුන්නහන්සේ කියන කාලං වෝහං නජානාමි. අනේ මම නම් ඔය කියන කාලේ දන්නේ නැහැ කියලා කිව්වා. කම්සප්ප විඳින්න තියෙන කාලේ මොකද්ද කියලා මම නම් දන්නේ නැහැ. කාලං වෝහං නජානායි මම කාලය දන්නේ නැහැ. චන්නෝ කාලං නදිස්සතේ උන්වහන්සේ කියන කාලය කියන එක වැහිලා තියෙන්නේ. මේ කාලය කියන එක වැහිලා තියෙන හන්ද මට පේන්නේ නැහැ කියලා උන්වහන්සේ වදාලා. කම්සපින් ඉන්න ඕනි කාලය මොකද්ද කියලා මට නම් පේන්නේ ඒක වැහිලා තියෙන්නේ කියලා උන්වහන්සේ කියනවා. තස්මා බොත්වා භික්කාමි අන්නේ කාලේ වැහිලා තියෙන හන්ද කාලේ දන්නේ නැති හන්ද මම වළඳන්නේ නැතුව පින්නපාත යන්නේ. කම්සැප විඳින්නේ නැතුව මේ තරුණ කාලේ ශක්තිය තියෙන කාලේ මම මහණුනේ ඒකයි කියලා ප්‍රකාශ කළා. මා මං කාලෝ උපච්චගා එහෙම නැත්තම් මට කාලය නැති වෙලා යනවා. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න කාලය නැති වෙලා යනවා. මේ තරුණ කාලය තමයි ධර්මයේ හැසිරෙන්න තියෙන සුදුසුම කාලය. මොකද ඒ කාලේ Tamange ශරීරයට ලොකු ශක්තියක් තියෙනවා. ජවයක් තියෙනවා බලයක් තියෙනවා අනික් අයට වඩා වයසක අයටත් වඩා පුංචි ළමයින්ටත් වඩා හොඳ මතක ශක්තියක් තියෙනවා. ඉතින් ඒ කාලේ ධර්මයේ දරා ගන්න ලේසි. භාවනා කරන්න වාඩි වුණත් යෝධයෙක් වගේ යාට පැයක් දෙකක් හොඳින් වාඩි වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එයාගේ අදිෂ්ඨාන ශීලී බව වැඩිනේ. ඒක නිසා සාසනයෙන් විපුල ප්‍රයෝජන ගන්න ඒ කාලේ ඔහුට පුළුවන්කම තියෙනවා. අන්නේ කාලේ නැති වෙලා යයි කියලා හිතලා තමයි ධර්මයේ හැසිරෙන්න පුළුවන් ශක්ති සම්පන්න කාලේ නැති වෙලා යයි කියලා හිතලා මම මේ මහාන උනේ කියලා මේ දිව්‍යාංගනාවට උන්වහන්සේ පිළිතුරු දුන්නා. පිළිතුරු දුන්නා විතරයි දිව්‍යාංගනාව බිමට බැස්සා. එයා බිමට බැස්සා. ඒ කියන්නේ මුන්වහන්සේ කෙරේ ලොකු ගෞරවයක් වගේ ඇති වුණා. ඇති වෙලා බිමට බැස්සා. බිමට බැහැලා කියලා එයා මේ තමන්ගේ උත්සාහය අතහැරියේ නැහැ. මේ භික්ෂුව කාමයට යොමු කරගන්න සිවුරු හරවන්න තියෙන උත්සාහය අතහැරියේ නැහැ. බිමට බැහැලා පුදුම විදිහට මේ සමිද්දි තෙරුන් වහන්සේ වර්ණනා කරනවා. වර්ණනා කරමින් කියනවා ධාරෝ ත්වම්බික්කු පබ්බජිතෝ පැවිදි වෙලා ඉන්න ඔබ තරුණයෙක් තාම සුසු කාල කේසෝ ඊළඟට කියනවා ඔබ ඊටාම කළු පාට කෙස් තියෙන කෙනෙක් තාම. භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ. ඔයා තාම භද්‍ර යෞවනයේ ඉන්නේ. පටමේන වයසා මේ පළවෙනි වයස වැදගත්ම වයස. අනිකී අනිකීලිතාවී කාමේසු. ඔයා තාම කාමය කියන ක්‍රීඩාවේ යෙදිලා නැහැ. බුඤ්ජ බික්කු මානුසකේ කාමේ. භික්ෂුව මිනිස්සුන්ට අයිති කාමයක් තියෙනවා, සැපයක් තියෙනවා. මේක අනුභව කරන්න, මේක විඳින්න, මේක අත්දකින්න. මා සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවීති. මෙලව ලබන්න තියෙන සැප තියෙද්දී අනාගතයේ ලැබෙන සැප පස්සේ නිවන මාර්ගඵලය පස්සේ ලැබෙන ඒවානේ ඒව පස්සේ දුවන් දෙපා කියලා කිව්වා. බලන්න මෙයා වර්ණනා කරන වර්ණනා කෙරෙල්ල අද කාලේ හාමුදුරු කෙනෙකුට වර්ණනා කළා නම් චරට කෙනෙක් ඔයාගේ කෙස් තාම කළුම කළුයි භද්‍ර යෞවනයේ ඔයා ඉන්නේ ඊළඟට මේ තමයි ජීවිතයේ තියෙන වටිනම කාලේ ඔයා තාම කාම ක්‍රීඩාව කියන එක කරලා නැහැ ඊ රසය දන්නේ නැහැ ඒක හන්ද භික්ෂුව මිනිස්සුන්ට අයිති කම්සප විඳින්න මේ ජීවිතේ ලබන්න තියෙන අදාදම ලබන්න තියෙන තරුණ කාලේ ලබන්න තියෙන මේ සැප සම්පත් අතහැර දාලා ඔය අනාගතේ ලැබෙන දේවල් පස්සේ දුවන්න එපා. කවදා නිවන ලැබෙයිද? කවදා මාර්ගඵල ලැබෙයිද? කවුද දන්නේ? ඒව පස්සේ දුවන්න යන්න එපා කියලා කිව්වා. මේ ජීවිතේ කරන්න තියෙන දේවල් කරන්න කියලා සකලා. ඊට පස්සේ සමිද්දි තෙරුන් වහන්සේ මේ දිව්‍යාංගනාවට ආයෙමත් එතුමියගේ දෙනෙත් විවර වෙන්නම පිළිතුරක් දුන්නා. අර පළවෙනි ප්‍රශ්නෙට උත්තරය දුන්නා වගේ. උන්වහන්සේ කියනවා නක්වාහං ආවුසෝ සන්දෙට්ටිකං හිට්වා කාලිකං අනුධාවාමි. ඇවැත්නි නැත්තම් දිව්‍යාංගනාව මම මෙලොව ලබන්න තියෙන සැප සම්පත් අතහැරදා අනාගතේ ලබන්න තියෙන සැප සම්පත් පස්සේ දුවන්නේ නැහැ කියලා කිව්වා. කියන්නේ මේ ජීවිතේ දැන් අද අදම ලබන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් අතහැර දාලා හිටන් අනාගතයේ ලැබෙන දේවල් පස්සේ මම දුවන්නේ නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. කාලිකංච ක්වාහං ආවුසෝ හිත්වා සම්දිට්ඨිකං අනුධාවාමි කියනවා මම <clears throat> මේ අනාගතේ ලැබෙන දේවල් අතහැර දාලා මෙලොවම ලැබෙන දේවල් පිටුපස්සේ දුවන්නේ පසුපස දුවන්නේ. ඒ මෙලොව ලබන්න පුළුවන් දෙයක් පසුපස්සේ මම මේ ගමන් කරන්නේ. ඊට පස්සේ කියනවා මේ කාලික කියලා කියන්නේ නැත්තම් කාලයට අයිති දේවල් කියලා කියන්නේ කාමයයි කියලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ මෙලොව ලබන්න පුළුවන් දේ අදාද විඳින්න පුළුවන් දේ කියලා ඔබ ඔය කියන්නේ කාමයට. ඊට පස්සේ සමිද්දි තෙරුන් වහන්සේ කියන අපේ බුදුරජාණන් වහන්සේ මගේ භාග්‍යවතුන් වහන්සේ කියලා දීලා තියෙනවා මෙන්න මෙහෙම උන්වහන්සේ කියලා තියෙනවා බහූ දුක්ඛා බහූ දුක්ඛා බහූ පායාස ආදීනවෝ එත්ත භීයෝ උන්වහන්සේ කියලා තියෙන මේ කාමය අනුභව කරන්න ගියොත් බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා බහූ පායාසා බොහෝම වෙහෙසට මහන්සියටපත් වෙන්න සිද්ධ වෙනවා. ආදීනවෝ එත්ත බිහියෝ මේ මහා දුක් විපාක ආදීනව බොහෝ තියෙනවා කියලා ප්‍රකාශ කළා මේ තෙරුන් වහන්සේ. බලන්න මොහොතක් කල්පනා කරලා ඒක කොච්චර සත්‍ය වූ සිදුවීමක්ද කියලා අපේ රටේ විවාහ වුණාට පස්සේ පිරිමි කෙනෙකුට කියන්නේ ස්වාමි පුරුෂයා කියලා. මේ ස්වාම්පුරුෂයා කියන වචනේ තේරුම අධිපතියා කියන එකයි. ඒ කියන්නේ තවත් විදිහකට කියනොත් ලොකු කොම්පැනියක අයිතිකාරයා වගේ තමයි ස්වාම්පුරුෂයා කියන මහා ලොකු තේරුමක් තියෙන මහා බලසම්පන්න චරිතයක් හඳුන්වන වචනයක්. ඉතින් මේ වචනය ඔස්සේ ටිකක් කල්පනා කරලා බලන්න කොම්පැනික අධිපතියා වෙලා ඉන්නවා. එයා මොනවද කරන්නේ? එයා විඳින දුක් ටික කල්පනා කරලා බැලුවොත් එයා තමන්ගේ ජීවිත කාලෙම රැකියාව කරනවා. තමන්ගේ නෝනට කන්න දෙනවා, අඳින්න දෙනවා, රත්තරම් ළමයින්ට කන්න බොන්න අඳින්න දෙනවා. එක දරුවෙක් කියලා කියන්නේ එයා අස්සම් කළා වෙනවා අවුරුදු 25ක් මම ඔබට කන්න බොන්න දෙන්න බැඳිලා ඉන්නවා කියලා. ඊට පස්සේ අවුරුදු 25ක් මේ දරුවා බලා ගන්න වෙනවා. අන්තිමට දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා බලනකොට හොඳට කල්පනායෙන් බැලුවොත් මෙයා ස්වාමි පුරුෂයාද නැත්නම් අර කියන කොම්පැනියේ වැඩ කරන කුංචිම සේවකයාද කියලා කල්පනා කරන්න එනවා. කරන්නේ මුළු ජීවිත කාලෙම වැඩ කරන එකනේ. මොන තරම් දුකක්ද? ඊළඟට අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුට අපි හිතමු දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඔන්න තාත්තා හරි අම්මා හරි ගමනක් ගිහින් එනකොට පණිවිඩයක් එනවා අහවල් දරුවා එක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා නැත්නම් එයාව ලෙඩ වෙලා කියලා. ඉතින් දැන් හිතට කොච්චර දුකක්ද? එයා මගට එනකොට කල්පනා කරනවා අහන්න ලැබෙනවා අනික් ළමයාට මෙහෙම වෙලා රෙහෙම වෙලා කියලා. දැන් එයාට දුක් දෙකක් තියෙනවා. ඊළඟට ඒ ළමයා වරන් ස්පිරිතාලට යනකොට ගෙදර ඉන්න තව කෙනෙක් නැහැ. ගෙදර බලා ගන්න කෙනෙක් නැති වෙනවා. බාන්න කොච්චර දුකක්ද මේක කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කාමය බොහෝ දුක් තියෙනවා. කම්සප විඳින්න ගියාම බොහෝසෙන් වෙහෙසටපත් වෙන්න වෙනවා. මෙහි කියන්න බැරි තරම් ආදීනව නැත්තම් දුක් විපාක දකින්න තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එකයි. උන්වහන්සේ කියනවා අන්න ඒවත් තේරුම් අරගෙන ඒ නිසා තමයි මම පැවිදි ජීවිතයටපත් උනේ. උන්වහන්සේ මේ ධර්මයේ ගත්තාම කාමය වගේ නෙමෙයි. මම දැන් ජීවිතය තුල අත්දකින්නේ කාමය නෙමෙයි ධර්මය. උන්වහන්සේ කියන මේ ධර්මයේ ගත්තාම සම්දිට්ඨිකෝ සම්දිට්ඨිකෝ කියන්නේ තමන් විසින්ම අවබෝධ කරගන්න පුළුවන් දෙයක් සම්දිට්ඨිකෝ. ඊට පස්සේ කියන අකාලිකෝ අකාලිකෝ කියලා හඳුන්වන්නේ මාර්ගයට අනතුරුවම ඵලය ලැබෙනවා. යම් කිසි කෙනෙක් සෝහාන් මාර්ගය අවබෝධ කරගත්තා නම් සෝහාන් මාර්ගයට අනතුරුව සෝහාන් ඵලය. අන්න ඒ වගේ සකදාගාමි මාර්ගයට අනතුරුව ඵලය, අනාගාම මාර්ගයට අනතුරුව ඵලය, අරිහත් මාර්ගයට අනතුරුව ඵලය මේ විදිහට අකාලිකෝ. ඊට පස්සේ කියන ඒහි පස්සිකෝ මේ ධර්මය එව බලව කියලා කියන්න පුළුවන්. එව බලව කියන්නේ එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක් මේ ධර්මය. ඒකේ ලස්සන උදාහරණයක් දක්වලා තියෙනවා අතේ අසූචි ටිකක් හරි මුත්‍රා ටිකක් හරි මෙහෙම අත මිටි මොලවා ගන්නවා. මිටි මොලවාගෙන කියනවා එන්න මගේ අතේ යම්කිසි දෙයක් තියෙනවා ඔයාට පෙන්වන්න කියලා. බුදුරජාන් වහන්සේ කියන එහෙම කතා කරන එක නුසුදුසුයි. මක්නිසාද ආවට පස්සේ පෙන්වන්න තියෙන අපවිත්‍ර දෙයක්නේ. අපවිත්‍ර දේවල් කියන්නේ කතා කරලා පෙන්වන්න ඕනි දේවල් නෙමෙයි. උන්වහන්සේ කියනවා ඒවා තනකොළ ටිකක් දාලා හරි පස් ටිකක් දාලා හරි වහලා දාන්න ඕනේ. එහෙම නැත්තම් පුච්චලා දාන්න ඕනේ. එහෙම නැතුව මේ අතේ අසූචි මල මුත්‍ර තියාගෙන එන්න බලන්න එන්න පෙන්වන්න කියලා කතා කරලා පෙන්වන්න සුසු නැහැ කියලා උන්වහන්සේ වදාලා. ඊළඟට උන්වහන්සේ කියනවා යම් කෙනෙක් නිකම්ම අත මිට මොලව ගන්නවා හිස් අත. ඊට පස්සේ කියන එන්න මගේ අතේ යමක් තියෙනවා පෙන්වන්න කියලා. එහෙම එන්න කියලා පෙන්වන්න සුදුසු නැහැ කතා කරන්න සුදුසු නැහැ. මොකද කතා කරන්න සුදුසු නැත්තේ පෙන්වන්න කියලා ආවට පස්සේ පෙන්වන්න දෙයක් නැහැ. හිස්සතනේ තියෙන්නේ. ඒක ගැළපෙන්නේ නුවණැති කෙනෙකුට මේ නිකන් හිස්සත මිටමලවල මගේ අතේ යමක් තියෙනවා එන්න පෙන්වන්න කියලා කතා කරන එක බුද්ධිමත් කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. ඒකන්ද ඒකත් සුදුසු නැහැ කියලා උන්වහන්සේ වදාලා. ඊළඟට උන්වහන්සේ කියනවා රතු පළසක් මත ජෝති රත්න කියන මාණික්කය තබනවා. ඒක රතු පාට අටපට්ටම් හැඩයෙන් යුක්ත බොහෝම වටිනා කියන මණිකක්. මේ ජෝතිරත්න මාණික්කයක් රතු පළසක් මත තියලා එන්න බලන්න කියලා කියනවා. එහෙම කියන එක නම් සුදුසුයි. මක් නිසාද ආවට පස්සේ පුළුවනි ඉරහඳ වගේ ප්‍රකටව මේ ජෝතිරත්න මාණික්කේ පෙන්වන්න. ඒක නිසා සුදුසුයි කියලා උන්වහන්සේ වදාලා. උන්වහන්සේ කියන ධර්මයත් මේ වගේ ධර්මය අර අසූචි ටිකක් වගේ එන්න බලන්න කියලා කියන්න නුසුදුසු දෙයක් නෙමෙයි. ඒකෙන් මිනිස්සයා අපවිත්‍ර වෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන්නේ නැහැ, පව්කාරයක් වෙන්නේ නැහැ. ඒක බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සුවිශේෂත්වයක්. වෙන දහම්වල ගත්තහම ඒ දහමේ උගන්වන්නේ සත්තුණත් මවලා තියෙන ඔයාලටමනේ. ඔයාලා මරලා කන්න. බලන්න මේ ධර්මයේ බලන්න ගියොත් එහෙම මේ ධර්මයට ළඟා වුණොත් කොහෙද නවතින්නේ කියලා මැරිලා නිරේනේ යන්නේ නැත්තම් තිරිසන් ලෝකෙනේ යන්නේ නැත්තම් പ്രേත ලෝකෙනේ යන්නේ ඒ වගේ අපවිත්‍ර එකක් නෙවෙයි තථාගතයන් වහන්සේ වදාළ ධර්මය. ඊළඟට එන්න බලන්න කියලා හිස්සත මිට මොලෝලා පෙන්නන එක සුදුසු නැහෙනේ. ඒ වගේ මේ ධර්මය ප්‍රතිඵල නැති වඳ පීදුණු කෙසෙල් ගසක් වගේ එකක් නෙවෙයි. මේකේ මේ ධර්මය අනුගමනය කරන අයට ඒකාන්ත කොට ප්‍රතිඵල ලැබෙනවමයි. ඒක නිසා හිස් සත මිටි මොලෝල පෙන්වීමක් වගේ නෙවෙයි මේක. රතුවන් පලසක ජෝති රත්න මාණික්කයක් තියලා එන්න බලන්න කියලා හරියටම පෙන්වන්න පුළුවන්නේ ඉරහඳ වගේ පෙන්වන්න පුළුවන්නේ අන්න ඒ වගේ තමයි මේ ධර්මය ඕනිම කෙනෙකුට මේකට පැමිණෙන්න කියලා අපිට කියන්න පුළුවන්. එහෙම කියලා එයා පැමිණියොත් එහෙම ධර්මයේ ප්‍රතිඵලයට අත්දකින්න පුළුවන්. අන්න එකයි ඒහි පස්සික කියලා කියන්නේ ධර්මයට. ඒව බලව කියන්න සුදුසුයි. ඒක විස්තර කරලා තියෙන්නේ pāli වචනයෙන් මෙහෙමයි. ඒහි පස්ස ඉමං ධම්මං ඒහි පස්ස විධින් අරහතීති ඒහි පස්සිකෝ කියලා. ඒහි පස්ස ඉමං ධම්මං එඬ මේ ධර්මයේ බලන්ඩ අන්න එහෙම කියලා ඒහි පස්ස විධින් අරහතීති එව බලව කියලා විධාන කරන්න නැත්තම් බල කරන්න සුදුසුයි. ඒක නිසා තමයි ඒ හිපස්සික කියලා මේ ධර්මයට කියන්නේ. ආදරෙන් කතා කරලා ඔයා සිල් රකින්න භාවනා කරන්න කියන්න විතරක් නෙමෙයි. එන්න ඔයා සිල් රකින්න භාවනා කරන්න කියලා. ඒකයි මේ ධර්මයට ඒහි පස්සික කියලා කියන්නේ. අපි හිතමු මිනිස්සෙක් තල ටිකක් සෙක්කුවකට දාලා අඬ අඬා සෙක්කුව කරකවනවා. මං තල තෙල් වලට කැමැතිම නෑ කියලා. අඬ අඬාස එක්කව කරකවනවා. අඬාස එක්කව කරකනකොට මොකද වෙන්නේ යාට? තල තෙල් ලැබෙනවා. අකමැත්තෙන් කරකවන්නේ. තෙල් එපා ඕනිම නෑ. තල තෙල් වලින් වැඩක්ම නෑ. එහෙම කිය කියා කරකවන්නේ. ඒ උනාට තල තෙල් ලැබෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ කැමැත් අකමැත්තෙන් ගියත් කැමැත්තෙන් ගියත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒක නිසා කෙනෙකුට බල කරලා කියන්න අන කරලා කියන්න තරම් සුදුසුයි එනිසයි කිව්වේ ඒහි පස්සිකෝ කියලා මේ ධර්මයට ඊළඟට කියන මේ ධර්මය ඕපනයිකෝ කියලා ඕපනයික කියන්නේ උපනයනය කරන්න සුදුසුයි උපනයනය කියලා හඳුන්වන්නේ තමන්ගේ ජීවිතයට තමන්ගේ හිතට පමුණුවා ගන්න ළඟා කර ගන්න සුදුසු නිසා තමයි උපනයනය කියලා කියන්නේ ඒකෙන් හඳුන්වනවා මේ ඒහි ඕපනායිකෝ කියන එකේ හඳුන්වනවා ආචාර්යයන් වහන්සේ කෙනෙක් ඉන්නවා. නැත්තම් පැවිදි ගුරුතුමා. එතුමා මාර්ගඵල ලැබුවා කියලා ශිෂ්‍යයාගේ කෙලෙස් ප්‍රහීන වෙන්නේ නැහැ. ආචාර්යයන් වහන්සේ මාර්ගඵල ලැබුවොත් එයාගේ විතරයි කෙලෙස් නැති වෙන්නේ. ඒ වගේ තමයි අම්මා රහතන් වහන්සේ කෙනෙක් වුණා කියලා පුතාව සසරෙන් අත් මිදෙන්නේ නැහැ. ඒ මේ ධර්මය තමන්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. තමන්ම මාර්ගඵලාදී අවබෝධ කරගන්න ඕනේ. ඒක නිසා තමයි ඕපන් නයික කියලා කියන්නේ. තමන්ම තමන්ගේ ජීවිතය තුළ මාර්ගඵල උපදවා ගන්න සුදුසුයි කියන නිසයි ඕපන් නයික කියන්නේ. ඊළඟට ධර්මයට කියන පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන්නේ විඤ්ඤූහි කියන්නේ බුද්ධිමත් අය විසින් පච්චත්තං කියලා හඳුන්වන්නේ තමා තුලින් තමන් විසින්ම වේදෝ බෝධ කළ යුතුය කියලා තථාගතයන් වහන්සේ වදාලා. බුද්ධ විසින්ම අවබෝධ කළ යුතුය. නැත්නම් තම సంతානයෙහිම අවබෝධ කළ යුතුය. මේ බුද්ධිමතුන් කියලා හඳුන්වලා තියෙන්නේ හැමෝම නෙවෙයි. ඉස්කෝලේ ගිහිල්ලා විභාග පාස් වුණා කියලා උපාධි ගත්තා කියලා එයාලා බුද්ධිමතුන් කියලා හඳුන්වන්නේ නැහැ බුද්ධ ශාසනය තුළ. හොඳට ඉගෙන ගත්තා කියලා බුද්ධිමත් කියලා හඳුන්වන්න බෑ බුද්ධ ශාසනය තුල. බුද්ධ ශාසනය තුල ඉන්නේ මේ ධර්මය අවබෝධ කරන බුද්ධිමතුන් තුන් දෙනයි. පළවෙනි කෙනා තමයි උග්ඝටි තඤ්ඤු. උග්ඝටි තඤ්ඤු කියන්නේ ධර්ම මාත්‍රකාවක් අහපු හැටියෙම ධර්මය අවබෝධ කරගන්න තරම් පින්වන්ත ධර්මයේ මාත්‍රකාව විතරයි අහන්න ඕනේ. එතකොට මෙයාලට මාර්ගඵල ලැබෙනවා. එච්චර පින්වන්ත පිරිසට කෙන උග්ගටි තඤ්ඤු කියලා. හරියට පිපෙන්න බලාගෙන ඉන්න නෙළුම් කැකුලක් වගේ. ඉර උදා වෙනකොට මේ නෙළුම පිපෙනවා. ඒ වගේ ධර්ම දේශනාවක මාත්‍රිකාව කියනකොටම එයාලගේ හිතේ කෙලෙස් නැති වෙලා මාර්ගඵල අවබෝධ කරගන්නවා. ඒ ඇත්තන්ට කිව්ව උග්ගටි තඤ්ඤු කියලා. අන්න පළවෙනි නුවණැති කෙනා මේ ධර්මය අවබෝධ කරන. දෙවැනි කෙනා තමයි විපච්චේ තඤ්ඤු. විපති තඤ්ඤු කියලා කියන්නේ ධර්ම මාත්‍රකාවක් ඇහුවට මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ධර්ම දේශනාව ඉවර වෙනකම් අහගෙන හිටියොත් විස්තර කර කර දේශනා කරන අහගෙන හිටියොත් ධර්ම දේශනාව අවසානයේ මාර්ගඵල අවබෝධ කරනවා. දැන් ওই ධම්සප්පයතුන් සූත්‍රයේ අවසානයේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ සෝතාපට්ටි ඵලයටපත් උනේ ඒ විපච්චි සංඤු පුද්ගලයින්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවලදී ඒ විදිහට සිය ගණන් දහස් ගණන් ඒ ධර්ම මණ්ඩපයේදී මාර්ගඵල ලැබලා තියෙනවා. ධර්ම දේශනා ඉවර වෙනකොට ඒ තමයි විපචිතඤ්ඤු පුද්ගලයින්. තුන්වෙනි පිරිස තමයි ওই තමයි දෙවනි බුද්ධිමත් කෙනා. එයා උපමා කළේ ඉර උදා වෙලා ටික වෙලාවකින් පිපෙන නෙළුමක් වගේ කියලා. ඉර උදා වෙනකොටම පිපෙන්නේ නැහැ ඒ නෙළුම. නමුත් ටිකක් වෙලා යනකොට හිරුරස්මේ ටිකක් වදිනකොට ඒ නෙළුම විකසිත වෙනවා. අන්න ඒ වගේ ධර්ම මාත්‍රකාවක් කියනකොටම අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ධර්ම දේශනාව පූර්ණයෙන්ම අහගෙන ඉන්නකොට එයාට අවබෝධ වෙනවා. එයාට කියන විපචිතඤ්ඤු කියලා. ඒ තමයි දෙවනි බුද්ධිමත් කෙනා මේ දායක කරගන්න. තුන්වැනි කෙනා තමයි නෙය්‍ය කියලා හඳුන්වන්නේ. නෙය්‍ය කියන්නෙම අවබෝධ කරනවා යා. හැබැයි ධර්ම දේශනාවක මාත්‍රිකාවක් අහලා අවබෝධ කරන්නේ නැහැ. ධර්ම දේශන අවසාන වෙනකන් විස්තර සහිතව අවබෝධ කරන්නේ නැහැ. ඒ වුණත් එයා කාලයක් සිල් ආරක්ෂා කරලා කාලයක් ධර්ම ශ්‍රවණය කරලා සමත විදර්ශනා භාවනා වඩලා මේ ජීවිතය අවබෝධ කරගන්නවා නෙయ్య. එයාලා හැඳින්නුවේ කවදා හරි පිපෙන නෙළුම් කැකුළු වගේ කියලා. ඒ නෙළුම් කැකුළු කවදා හරි පිපෙනවනේ. අන්න ඒ වගේ මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් පින්වන්ත පිරිසක් ඉන්නවා. හැබැයි ඒ යමුනේ නැත්තම් එහෙම අවබෝධ කරගන්න යාලට බැරි වෙලා යනවා. ඔය අජාසත් රජතුමා ඉපදුනේ පුදුමාකාර පිනකින්. පුළුවන්කම තිබ්බ මේ ජීවිතේ සෝතාපට්ටි ඵලය ලබන්න. අනේ දේවදත්ත තෙරුන් වහන්සේගේ ආශ්‍රය අසත්පුරුෂ ආශ්‍රය නිසා සෝතාපට්ටි ඵලය ලබා ගන්න බැරි වෙලා ගියා. අන්න ඒ වගේ පින් තියෙන කෙනෙකුට අසත්පුරුෂ ආශ්‍රය ලැබුණොත් ධර්ම ශ්‍රවණය නොලැබී ගියොත් එයාලට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ නෙය්‍ය කියලා හඳුන්වන්නේ මේ ජීවිතේ මහන්සි වුණොත් උත්සාහ කළොත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පිරිස තමයි නෙయ్య කියන්නේ. ඒ කියන්නේ කවදා හරි පිපෙන නෙළුම් කැකුලක්ේ. ඒක නිසා අපිත් පිපෙන නෙළුමක් කියන ස්ථාවරයේ ඉඳගෙන අපිත් නෙయ్య පුද්ගලයෝ කියන ස්ථාවරේ ඉඳගෙන ඕනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ පැවිදි යපත් ගිහි ඔබත් මේ උතුම් ධර්ම මාර්ගය තුල ඒකාන්තෙන් යෙදෙන්න. ඉතින් මෙන්න මේ නිසා තමයි කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. ඔය නුවණැති පුද්ගලයෝ තුන් දෙනයි. උග්ඝටිතඤ්ඤු විපචිතඤ්ඤු නෙය මේ තුන් දෙනා විසින් අවබෝධ කරනවා අනික් කාටවත් අවබෝධ කරන්න බෑ සමහර ඇත්තෝ ඉන්න කොච්චර බණ සිල් රැක්කත් කොච්චර භාවනා කළත් එයාලට මේ ජීවිතය අවබෝධ කරන්න බෑ හැබැයි ලබන ජීවිතය අවබෝධ කරගන්න එක පාරමිතාවක් බවට කුසලයක් බවට පත් වෙනවා එයාට කියන්නේ පද පරුම කියලා පද පරුම කියලා කිව්වේ පිපෙන්නේ නැතුව වතුරෙම හට ඇරගෙන වතුරෙම තිබිලා වතුරෙම කුණු වෙලා යන නෙළුම් කැකුළු වලට තමයි කිව්වේ පද පරුම කියලා. එහෙම පිරිසකුත් ලෝකෙ ඉන්න බව තථාගතයන් වහන්සේ වදාලා. මෙන්න මේ ගුණයන්ගෙන් ධර්මයේ යුක්තයි කියලා මේ සමිද්දි තෙරුන් වහන්සේ ප්‍රකාශ කළා. මම අද ලබන්න තියෙන දේයක් අතහැර දාලා අනාගතේ ලැබෙන දෙයක් පස්සේ දුවන්නේ නැහැ. මම ධර්මයත් එක්ක ඉන්නේ ධර්මයේ පස්සේ යන්නේ. ඒ ධර්මයේ සම්දිට්ඨිකයි. ඒක තමන් විසින් අවබෝධ කළ යුතුයි. අකාලිකයි මාර්ගයට අනතුරු ඵලය ලැබෙනවා. ඒහි පස්සිකයි එව බලන්න කියලා අනකරන්න සුදුසුයි. ඕපනයිකයි ඒක තමන්ගේ හිත තුළ උපදවා ගන්න සුදුසුයි. පච්චත්තෝං වේදිතබ්බෝ විඤ්ඤූහි නැත්නම් නුවණැත්තන්ට අවබෝධ කරගන්න පුළුවන්. මේ ධර්මයේ පස්සේ මම යන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඊට පස්සේ දිව්‍යාංගනාව ආයමත් ප්‍රශ්නයක් අහනවා. දිව්‍යාංගනාව අහනවා ඔබ වහන්සේ කිව්වානේ කාමය කාලයට අයිති දෙයක් කාලික දෙයක් කියලා. ඒ වගේම ඔබ වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ කියලා තියෙයි කියලා කාමය බොහෝ දුක් සහිතයි, පීඩා සහිතයි. කාමේ අප්‍රමාණ දුක් විපාක ආදීනව තියෙනවා. ඊළඟට ඔබ වහන්සේ කියනවා ධර්මයේ ධර්මයේ ගත්තාම ඒක සම්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ගුණයෙන් යුක්තයි කියලා. ඔබ වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ එනේ ඒ ගැන ඔබ විස්තර කරලා කියා දෙන්නේ කොහොමද කියලා ඇහුවා. මට තේරුණේ නෑ මේ කියපු දේවල් ටික. කොහොමද කාමයේ ගොඩාක් දුක් තියෙන දෙයක් පීඩාකාරී බවක් කියලා කියන්නේ? ධර්මයේ සම්දිට්ඨික වෙන්නේ අකාලික වෙන්නේ ඒහිපස්සක වෙන්නේ ඕපනායික වෙන්නේ පච්චත්තං වේතබ්බෝ විඤ්ඤුහි වෙන්නේ කොහොමද මට ගැන කියලා දෙන්නකෝ කියලා උන්වහන්සේ උන්වහන්සේගෙන් ඉල්ලා සිටිය මේ දිව්‍යාංගනාව දැන් එයා ටිකක් দমনයටපත් වෙලා දැන් එයාර වර්ණනා කරන්නේ කත හැරලා මුන්වහන්සේගේ රූපයේ කෙරෙහි තිබිච්ච ආසාව මං හිතන් දැන් ටිකක් හරි අඩු වෙලා ටිකක් තේරුම් ගත්ත කාන්තාවක් බවට දැන් මේ දිව්‍යාංගනාවපත් වෙලා එන් කොහොමද කියලා ඇහුවා මේ තෙරුන් වහන්සේ සමිද්දි තෙරුන් වහන්සේ කියනවා අහංකෝ ආවුසෝ නවෝ අචිර පබ්බජිතෝ අදුනාගතෝ ඉමන් ධම්ම විනයං අනේ දිව්‍යාංගනාව මම අලුත් කෙනෙක් අලුතෙන් මහණුනේ ළඟදි මේ බුද්ධ ශාසනයට ආවේ නක්වාහං සක්කෝමි විත්තාරේ නාචික්කිතුම් ඔබ අහන ප්‍රශ්නේ විස්තර කරලා පුළුල්ව කියලා දෙන්න නම් මම සමර්ථ නැහැ කියලා කිව්වා ඒ කියන්නේ කාමයේ බොහෝ දුක් තියෙනවා කියන එක විස්තර කරලා කියන්න මම දන්නේ ධර්මයේ සම්දිට්ඨික වෙන්නේ කොහොමද? අකාලික වෙන්නේ කොහොමද? එහිපස්සික වෙන්නේ කොහොමද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වෙන්නේ කොහොමද? මේවා විස්තර කරලා ඔබට තේරෙන විදිහට කියන්න නම් මම දන්නේ නෑ. මම මේ අලුත මහාන වෙච්ච කෙනෙක්නේ. බුද්ධ ශාසනයට අලුතෙන් ආවේ කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ මුන්නහනවා රජගහනුවර තපෝදාරාමේ ඒ භාග්‍යවත් තරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. දිව්‍යාංගනාව බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ගිහිල්ලා අහන්න. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන රෝ ටික විස්තර කරලා කියා දේවි. බුදුරජාණන් වහන්සේ කියන විදිහටම ඔබ හොඳින් මතකේ තියාගන්න කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන්න කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ දිව්‍යාංගනාව කියනවා නකෝ බික්කු සූකරෝ සෝ භගවා අම්මේහි උපසංකමිතුං අනේ භික්ෂුව අපිට ඒ බුදුරජාන් වහන්සේ ළඟට යන්නේක හරීම අපහසු කාර්යයක්. පහසුවෙන් උන්වහන්සේ ළඟට යන්න පුළුවන් කමක් අපිට නැහැ. අඤ්ඤාහි මහේසක්කාහි දේවතාහි පරිවුතෝ මහේසාක්‍ය මහා බල සම්පන්න වෙනත් දෙවිවරු උන්වහන්සේ පිරිවරාගෙන ඉන්නේ. ඒ දෙවිවරු අතරින් අපිට යන්න තරම් බලයක් ශක්තියක් නැහැ. ලොකු ලොකු දෙවිවරු බුදුරජාණන් වහන්සේ වට කරගෙන ඉන්නේ. අපිට එතෙන්ට යන්න බෑ ඒක නිසා. ඒ දෙවිවරු අපිට යන්න ඉඩ දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ කියනවා ඒක නිසා භික්ෂුව ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. ඔබ වහන්සේට යන්න පුළුවන්නේ ඔබ වහන්සේ යන්න. ඔබ වහන්සේ ගිහිල්ලා මං අහපු ප්‍රශ්නය මෙහෙම දිව්‍යාංගනාවක් ඇහුවා කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. මම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මම අහගෙන ඉන්නම් කියලා ප්‍රකාශ කළා පැත්තකට ඇවිල්ලා මම මේක අහගෙන ඉන්නම් කියලා ප්‍රකාශ කළා. ඉතින් සමිද්දි තෙරුන් වහන්සේ මේ මේ දිව්‍යාංගනාව කරේ අනුකම්පා උපදවාගෙන උන්වහන්සේ ගියා මේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. ගිහිල්ලා හිටන් මේ සිදුවීම සම්පූර්ණයෙන්ම කිව්වා. Taman වහන්සේ ඇඟ සෝදන්න ගියා. ඇඟ සෝදලා ඉවරලා අන්දනේ විතරක් ඇඳගෙන හිටිය ඇඟ වේලෙනකන් එතකොට දිව්‍යාංගනාවක් ඇවිල්ලා මෙහෙම කිව්වනේ කියලා ඔක්කොම විස්තරය කිව්වා. ඔක්කොම විස්තරය කියලා කියනවා මේ දිව්‍යාංගනාව අහන්න කියපු ප්‍රශ්නෙත් මට මෙහෙම දිව්‍යාංගන අහන්න කියලත් කිව්වා බුදුරජාණන් වහන්සේ කාමය බොහෝ දුක් සහිතයි පීඩා සහිතයි බාධක කරදර සහිතයි කියලා ප්‍රකාශ කරනවා කොහොමද ඒක විස්තර කරලා දෙන්නේ කියන්න කියලා මට ප්‍රකාශ කළා බුදුරජාන් වහන්ස. ඒ දිව්‍යාංගනාව ඇත්ත කතා කරන කෙනෙක් නම් දැන් ඇවිල්ලා ඇති මේ උත්තරේ අහන්න කියලා ප්‍රකාශ කළා. එහෙම කියනකොටම මේ දිව්‍යාංගනාව කියනවා ඒ දිව්‍යාංගනාව මෙහෙම කියනවා සමිද්ද තෙරුන් වහන්සේට පුච්ච බික්කු පුච්ච අය මහං අනුප්පත්තෝ අහන්ඩ භික්ෂුව අහන්ඩ මේ මමත් ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වා. අර දිව්‍යාංගනාව ඇතින්නම් කතා කරලා කියනවා අහන්ඩ භික්ෂුව අහන්ඩ මේ මමත් ඇවිල්ලා ඉන්නේ කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මේ දිව්‍යාංගනාවට ගැඹුරු උත්තරයක් ලබා දුන්නා. ඒ තමයි අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක් පක්ඛේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ බුදුරජාණන් වහන්සේ වදාළ සත්වයෝ පංච උපාදානස්කන්ධයට පංච උපාදානස්කන්ධ කියන්නේ මේ අපේ ජීවිතය. ඒක පංච ස්කන්ධයක්. මේ පංච උපාදානස්කන්ධයට සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් ඉන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා දකින්නේ මේ තරුණයෙක්, මේ ළමෙක්, මේ කාන්තාවක් මේ වයසක කෙනෙක් එහෙම කියලා මේ හරකෙක් මේ ගවයෙක් එහෙම කියලා දාගත්ත නම් ටිකකින් දකින්න යථාර්ථය දකින්නේ මේ ඇති වෙන කැඩෙන බිඳෙන පංච උපාදානස්කන්ධයක් කියලා. ඉතින් පංච නොඑක් නොඑක් නම් වලින් මේ සත්වය හඳුන්වනවා. අක්කේ යස්මින් පතෙට්ඨිතා පංච උපාදානස්කන්ධය තුල ආසාවෙන් තණ්හාවෙන් ඔවුන් පිහිටලා ඉන්නේ මේක තුල වුන් ජීවත් වෙන්නේ පංච උපාදානස්කන්ධයට ඇලීලා බැඳිලා ජීවිතය කෙරෙහි ආසා කරගෙන සමහරලාට කේන්ති ගන්නවා සමහරට මුලා වෙනවා මේ පංච උපාදානස්කන්ධය තුල පිහිටා ඉන්නේ අක්කේය අපරිඥාය මේ පංච උපාදානස්කන්ධය නැත්නම් මේ ජීවිතය අවබෝධ කරගත්ත නැති හන්දා යෝගමායන්ති මච්චුනෝ එයා මාර්යාගේ වසඟයට ගිහි නැවත නැවත උපදින මැරෙන සසරේ ඇවිදිනවා මේ ජීවිතේ හරියට අවබෝධ කරගන්න බැරුව කියලා බුදුරජාන් වහන්සේ වදාලා මේ දිව්‍යාංගනාවට. ඊට පස්සේ අක්කේයච පරිඤ්ඤාය අක්කාතාරං නමඤ්ඤති පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තොත් එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අක්ඛාතාරං නමඤ්ඤති මේ සත්වයා පුද්ගලයා මම ගැහැණිය පිරිමියා තරුණයා ළමයා වයසක කෙනා මේ සංඥාවල් හිත තුල එන්නේ තේරෙනවා මේ පංච උපාදානස්කන්ධයක් විතරයි කියලා යං හි තස්ස න හෝති යේන නං වජ්ජා න තස්ස අත්ති එයා තුල කිසිම වැරැද්දක් අඩුපාඩුවක් නැහැ ඔක්කොම කෙලස් ටික ප්‍රහීන වෙලා යනවා හරියට ජීවිතය අවබෝධ කරගත්තොත් කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා සචේ විජානාසි වදේහි යක් උන්වහන්සේ ඊට පස්සේ කියන ඒ වගේ ජීවිතය අවබෝධ කරගත්ත, කෙලෙස් නැති කරගත්ත රහතන් වහන්සේ කෙනෙක් ගැන ඔබ දන්නවනම් මට කියන්න දිව්‍යාංගනාව කියලා බුදුරජාණන් වහන්සේ දිව්‍යාංගනාවගේ ඉල්ලා සිටියා. ඒ බඳු රහතන් වහන්සේ කෙනෙක් ගැන දන්නවනම් මට කියන්න කියලා. දිව්‍යාංගනාව කියන අනේ ඔබ වහන්සේ කෙටියෙන්නේ ඔය කිව්වේ මට නම් තේරුනේ නැහැ. මට විස්තර කළාම කියලා දෙන්න කියලා කිව්වා. දිව්‍යාංගනාවට ඇත්තනම තේරුනේ නැහැ. අහගෙන හිටිය අපිටත් හරියට තේරුන්නේ නැහනේ. ඉතින් දිව්‍යාංගනාවට කොහොම තේරෙන්නද? බුදුරජාන් වහන්සේ ළඟට යන්න බලයක්වත් නැති බුමාටු දෙවි කෙනෙකුට. ඉතින් බුදුරජාණන් සායමත් කිව්වා. සමෝ විශේෂී අදව අතවා නිහීතෝ යෝ මඤ්ඤතිසෝ විවදේත තේන. සමහර අය මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තේ නැත්නම් නැත්නම් ජීවිතය අවබෝධ කරගත්තේ නැත්නම් එයා සමෝ සමෝ කියන්නේ මම අර අරයට සමානයි කියලා හිතනලු ගුරුවරයෙක් දැක්කා හිතන මමත් ගුරුවරයෙක්. සල්ලි තියෙන කෙනෙක් දැක්කම මමත් සල්ලි තියෙන කෙනෙක්. උගතෙක් දැක්කම මමත් එයා වගේ ඉගෙන ගත්ත කෙනෙක්. අනික් අයට සම කර කර බලනවා. විශේෂයි. එහෙම නැත්නම් අනික් අය පහත් කළා තමන් උසස් කළා දකිනවා. ওই මිනිස්සු ඉගෙනගෙනවත් නැහැ. මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මෙයා හැදුනේ මෙහෙමයි. මම හැදුනේ මෙහෙමයි. තමන් උසස් කළා දක්වනවා. අතවා නිහිතෝ එහෙම නැත්නම් අනික් අය පහත් කළා සලකනවා. කුලෙන් හරි ධනයෙන් හරි බලයෙන් හරි වර්ණයෙන් හරි පහත් කළා සලකනවා. තේසු විධාසු අවිකම්පමානෝ මේ මානය නැති කළා හිටන් රහත් වෙච්ච කෙනාට මේ සමානයි කියලාවත් තමන් උසස් කියලාවත් අනික් අය පහත් කියලාවත් මානය හටගන්නේ නැහැ. ඒ තමයි රහතන් වහන්සේගේ හැටි. ඒ බඳු රහතන් වහන්සේ කෙනෙක් ගැන දන්නවනම් කියන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. දිව්‍යාංගනාව කියනවා අනේ මට ඒ තේරුනේ නැහනේ කියලා. ඔබ වහන්සේ කෙටියෙන් කියපු දේ මට ඒත් තේරුන්නේ නැහැ. උන්වහන්සේ මේ රහතන් වහන්සේ ගැන කියා දෙන්නේ. දිව්‍යාංගනා කරන මට ඒත් තේරුන්නේ නැහැ. උන්වහන්සේ ආයමත් කිව්වා පහාසි සංකන්න විමාන මජ්ජග අච්චච්චි තණ්හං ඉදනාම රූපේ තංචින්න ගන්තං අනේගං නිරාසං පරියේ සමානා නාජ්‍ය ගමු දේවා මනුස්සා ඉදවා හුරං වා සග්ගේසු වා සබ්බ නිවේසනේසු සචේ විජානාසි වදේහි යක්ක කියන පහසිසංකං සත්ව පුද්ගල සංඥාව නැති කළායේ රහතන් වහන්සේ. න විමාන මජ්ජගා එයා තුල මානය නැහැ. මානය කියන එක නැහැ ඒ රහතන් වහන්සේ තුල. අච්චෙච්චි තණ්හං ඉද නාම රූපේ නාම රූප කෙරෙහි තණ්හාව නැති කළා දැන් මාසාව නැහැ. තන් චින්න ගන්තං කෙරෙස් ගැට කඩලා බිඳලා දැම්ම උන්වහන්සේ. අනීගං උන්වහන්සේ දුක් විඳින්නේ නැහැ. નિરાසං උන්වහන්සේගේ ජීවිතය තුල ආසාවක් දෙවියෝ අතර හරි මිනිස්සු අතර හරි මෙලොව හරි පරලොව හරි ඉන්නවා නම් ඒ බඳු රහතන් වහන්සේ කෙනෙක් ගැන ඔබ දන්නවා නම් මට කියන්න කියලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ දිව්‍යාංගනාගේ බුදු රහතන් වහන්සේ කෙනෙක් ගැන දන්නවා නම් කියන්න කියලා. දිව්‍යාංගනාවෙත් දිව්‍යාංගනාවට එතකොට තේරුණා මේ කියන්නේ කවුරු ගැනද කියලා. එයා කිව්වා බුදුරජාණන් වහන්සේ මට තේරුණා බුදුරජාණන් වහන්සේ මට තේරුණා කියලා. එහෙම කියලා කියන පාපන්න කෛරා වචසා මනසා කායේන කිංචන සබ්බ ලෝකේ බුදුරජාණන් වහන්සේ ඔය කියන රහතන් වහන්සේ කයින්වත් වචනයෙන්වත් සිතින්වත් පව් කරන්නේ නැහැ. කාමේ පහාය සතිමා සම්පජානෝ. එයා කාමය අතහැරපු කෙනෙක්. සතිමා හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් එයා. සම්පජානෝ බොහෝම හොඳ නුවණින් ඉන්න කෙනෙක්. දුක්ඛං සේවේත අනත්ත සංඤිතං එයා දුක ලබන්නේ නැහැ අනර්ථය පිණිස පවතින. දුක ඇසුරු කරන්නේ නැහැ. එයා දුකෙන් අත් මිදිච්ච කෙනෙක් කියලා ප්‍රකාශ කළා. එච්චරයි සමිද්දි සූත්‍රය අපිට හිමි කාල හෝරාවත් නිමාවටපත් වෙනවා. ඉතින් පැයක කාලයක් ඊ타ම සද්ධාවෙන් ගෞරවයෙන් මහානීය කුසල කර්මයක පින්වත් පිරිස යෙදුනා. ඉතින් ඒ පිළිබඳ අපි සතුටින් මෙසේ සිහිපත් කරනවා. වත්තල මීගමු පාරේ අංක 17න් තුන නිවසේ පදිංචි කුසුමා විතාරණ ආදරණීය මව්තුමිය තම දූදරු පිරිස පිරිවරාගෙන මුළු සමස්ත ලෝකයටම ධර්ම දාණය උතුම් දාණය ලබා දෙමින් මහානීය කුසලයක් සිදු කර ගනිමින් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගත් වග විතාරණ මැතිණිය ඇතුළු දූ දරුවන් මහා පිනක් රැස් කරගත් වග ඊ타ම සතුටින් ඒ පිනද සාදු කියා අනුමෝදන් වෙමින් අපි සිහිපත් කරනු ලබනවා. ඒ වගේම වර්ෂ 25කට පෙර පරලෝ සැපත් අද ජන්මදිනයේදී තිබෙන එස් විතාරණ මැතිතුමන්ටත් දෙමව්පියන් ඇතුළු පරලෝ පවුලේ මිය පරලොවගේ සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සසර ගමන සුවපත් වේවා. සසර දුකින් අත් මිදේවා උතුම් නිර්වාණ අවබෝධය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ විතාරණ මෞතුමියටත් දූ දරුවන්ටත් සහභාගී වූ හැමදෙනාටමත් මේ උදාරතර කුසල බලයෙන් තෙරුවන්ගේ සෝවිසි මහා ගුණ බලයෙන් දෙවියන්ගේ රැකවරණින් නිරෝගී සුව දීර්ඝායුෂ ඇතුව සුවසේ සාසනික ගුණ පිළිවෙත් පුරා ගන්නට ලැබේවා පරලෝක ජීවිතේ නරකාදී සතර පාදුකට නොවැටි සුගති සංඛ්‍යාත ජීවිත ලැබේවා හැම ජීවිතයකම කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන ಗುಣපිලිවෙත් මුණ ගැසී මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ට මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංස බලය හැම දිනාටම මෙලව දියුණුව පිණිස පරලොව සුගතිය පිණිස සසරින් එතරව මේ ගෞතම බුද්ධ ශාසනයෙහි නිර්වාණ අවබෝධය පිණිස උපකාර වේවා සුපත් වේවා සුපත් වේවා